සමජනාතවත් මේ වටිනා උදාර කුසල බලයේ හේතු කොටගෙන සිතයි මනින් උතුම් අමාමහ නිවන් දකින්න හේතු ආසනා වේවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේට අයත් වන එක්තරා සූත්‍රයක ගාථාවක් තමයි මේ මාතෘකාවට සබහාගත්තේ. ප්‍රධාන වීර්ය හතරක් ප්‍රධාන වීර්ය පරිත්‍යන්නේ නපසු බටව කරන වීර්ය. තමන් බලාපොරොත්තු වන අරත සිද්ධිය වෙනතු. තමන්ගේ බලාපොරොත්තුව හරියනතුරු නනවත්තා කරගෙන යන වීර්යයට කියනවා ප්‍රධාන වීර්ය. මේ හතරක් ගැන බුදුහාමුදුරු වදාන්නේ. සත්තාරෝ මේ වික්කවේ පදහන. අතමේ සත්තාරෝ සම්මරක් පදානං පහානක් පදානං භාවනා පදානං අනුරක්කනා පදානං කියලා මේ හතර දේශනා කළා. අපි බලමු එකින් එක මොනවද මේවන් කියවෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හතර ටික ටික විස්තර වශයෙන් වදාළා කතවන්ත වික්කවේ සංවර ප්‍රදා සංවර පදාන මහණෙනි සංවරය කිරීමේ සංවරය කරගැනීමේ නොනවතින නොපසුබට උත්සාහයේ වීර්ය මොකක්ද ඉද වික්කවේ චක්කෝ චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තග්ගාහි හෝති නානොභ්‍යංජනග්ගාහි යත්වාදිකරණමේ තං චක්කුන්ද්‍රයං අසංවරං විහරන්තං අභිජ්ජා පාපක අකුසල ධම්මා අන්වාස්සවේයං තස්ස සංවරාය පතිපයි මේක මේ දේශනාවේ බොහෝ ධර්මවල තියෙන එකක් ප්‍රධාන වශයෙන් භික්ෂුන් වහන්සේලාට අප්‍රධාන වශයෙන් දීපින් මුතුන්ටත් වදාළ ධර්ම දේශනා ක්‍රමය චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාමි නාම ව්‍යංජනං ගාමි. අසෙන් රූපයක් දැකලා නිමිත්තක් ග්‍රහණය කරන්නේ නැහැ. අනුභ්‍යංජන ග්‍රහණය කරන්නේ නැහැ. මොකද්ද මේ නිමිත්තක් ග්‍රහණය අනුභ්‍යංජන ග්‍රහණය කියන්නේ? මේක අටුවාවලත් විස්තර කරනවා යම් භික්ෂුවක් යම් පුරුෂය කාන්තාවක් පිළිබඳව මේ කාන්තාවක් කියලා ගත්තනම් නිමිත්ත ග්‍රහණය මේක පොඩ්ඩක් බැලුවාම ගැඹුරු කාරණයක් මේ ස්ත්‍රියක්ය එවනන්නම් පුරුෂයේ මේ පුරුෂයේ මේ ස්ත්‍රියක්ය ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ගන්න එකට කියනවා නිමිත්තග්‍රහණය කියලා. දැන් මේක වැරදි එකක් නේ. වැරදි එකක් නමුත් මිනිස්සු මනස ඉස්තේ පුරුෂ දෙපක්ෂයම කරන්නේ මේ වැරද්ද තමයි. ඒ වැරද්දෙන් බෝලෙන්න නම් මේ බණ භාවනා කටයුතු වශයෙන් සිහිනවන පිළිතුවන්න ඕන. ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා හිතින් ගැනීමට තියෙන නිමිත්තග්‍රහණය. ඊළඟට ඉස්ත්‍රියක් නම් පාට හොඳයි, කේශ කලාපය හොඳයි, අංගපසක හොඳයි කියලා ගන්න එකට කියනවා අනුභ්‍යඥාන ප්‍රාණය. ස්ත්‍රියක් පුරුෂයෙක් පිළිබඳව ගන්න එකත් එහෙමම තමයි. අතපය හොඳයි, හිත හොඳයි, ඒ ලස්සනයි මේ විදිහට ගැනීමට කියනවා අනුභ්‍යඥාන ප්‍රාණය. මෙන්න මේකෙන් තමයි කෙලස් ගලා හැලෙන්න පටන් ගන්න. යක්ඛාදු කරන නේතං අවිද්‍යා පාපක කුසල ධම්මා අන්වාස්ස වෙයි. මේ විදිහට ගැනීමෙන් අවිද්‍යා තණ්හා ආදී මේ කෙලෙස් ධර්මයන් ගලා හැලෙන්න වැස්සෙන්න පටන් ගන්නවා. ඔය බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ සම්මරය ගැන දේශනා කළා කියන හැටි. ඕක භික්ෂුන් වහන්සේලාට. භාවනා කරමින් වෑයම් කරන්නට ඕන නිමිත්තග්‍රහණේ නොකර අනුද්‍යංජනග්‍රහණේ නොකර වෙනස් ආකාරයකින් ඒ දර්ශනේ තේරුම් ගන්න. මේ ණයක් කර කියලා කියලා තියෙන කතාවක් අනුරාධපුරයේ ඉඳලා අනකොට මහා කිස්ස කියන හාමුදුරුවෝ භාවනා යෝගියෙක් තමන්ගේ ඉදිරියට හමු වෙනවා කාන්තාවක් තරුණ පහේ කාන්තාවක් ස්වාමියත් එක්ක දබර වෙලා මහගෙදෙට්ට යන්න යන ගමන. මේ ස්වාමීන් වහන්සේව කොළඹ වාගණීමේ අදහසින් මේම කවුරුවත් නැති තැන මහා ආයියෙන් හිනා වුණා. ඉතින් උන්වහන්සේ දන්නවා කවුද මේ මහා වනයේ හිනා වෙන්නේ කියලා. බැලුවහම මේ කාන්තාව. උන්වහන්සේට දකින්න ලැබෙන දත් ටික උන්වහන්සේ අට්ඨික සංඥාව කියන භාවනා කර්මස්ථානයේ වඩන එක. දකින්නකටම තමන්ගේ භාවනාවට ගන්න අට්ඨික සංඥාව. එහෙම භාවනාවක් කියනවා. අනේ ජීවිතයේ අටසකිල්ලක් කියලා කරන භාවනාව. වටනකොටම ඒ අනුවම භාවනා මානසිකාරයේ පවත්වලා උන්වහන්සේ කාන්තාවගේ දත්තික දිහා බලාගෙනම rahat වුණා. භාවනා කර කර හිටපු භාවනා බලපුරුද්ද තිබුණ ස්වාමීන් වහන්සේ අන්න නිමිත් අග්‍රහණය කරේ නැහැ කාන්තාවක් ගැහණියක් කියලා ගත්තේ නැහැ. ඒ ගැහණියගේ දත්ති කොහොඳයි, කේශ කලාපය හොඳයි එහෙම ගත්තේ නැහැ. ඉතින් මේ තමන්ගේ එයා කාන්තාවගේ ස්වාමියා මේ භාර්යාව ලුහු බඳගෙන එනවා. ඒ මහත් සාමුද්‍රාංගෙන් අහුවා මේ වගේ කාන්තාවක් මේ පාරේ ගියා. ග්‍රහණයක් ගේ බවක් නම් මම දන්නේ නැහැ. මේ අපිට ආත්‍ය සංඝාතෝ ගත්‍යතේන මහා කච්චි. මේ පාරේ මේ ඇටසැකිල්ලන් නම් කාමීගෙන ගියා කියලා කිව්වා. ඉතින් ඔන්න නිමිත්ත ග්‍රහණය කරන්නේ නැතුව අනුප්‍රංජන ග්‍රහණය කරන්න නැතුව ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඔය පේන දේ ගැන කිව්වේ. ඇහෙන දේ ගැනත් අනික ඔක්කොම ඔය විදිය තමයි. මේ නිමිත්ත ග්‍රහණය අනුප්‍රංජන ග්‍රහණය කිරීමෙන් යම් තරම් කෙලස් ගලා හැලෙනවා නම් ඒක සංවරය පිණිස පිළිපදිනවා. සංවර පිණිස කටයුතු කරන. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. තින් කාණට ඇහෙන ශබ්ද, නාසයට ගැයෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ, හිතට දැනෙන දේවල් ඔක්කොම පිළිබඳව ඔය විදිහට පිළිපදින්න. ඔක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සංවර ප්‍රදාන. ඔය ස්වාමීන් වහන්සේලා වශයෙන් අපි බැලුවා. ජීවිතෙන් වතුන් වශයෙන් බලන්න ඕන. ඒකයි ප්‍රධානයක වැඩි ඉන්නේ ජීවිතෙන් වතුන්. කොහොමද ජීවිතෙන් වතුන්ට මේක සම්බන්ධ වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහිපෙන් මුතුන්ට සෝවාන් පුද්ගලයන්ට පවා රූපකාම, සබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමයන් සාහනම් කළා නැහැ. ඒවට නීති පනවලා නැහැ. සාමාන්‍ය ජනයාට පංචකාමසුව විඳින්න පුළුවන්. අය මෙතන මේ ආයෝගේ සංවරයේ වෙන පැත්තක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාට කියන සංවරේ නෙවෙයි. දැන් විසාකා චූල සුබද්‍රාදී අය විසාකාවගේ දරුවෝ ඉස්සක් ඔය විදිහට පංචකාම සම්පත් විඳ ආර්ය ශ්‍රාවිකාව ඒවට තහනමක් නැහැ. අනෙක් ජීපෙන්මතුන්ටත් තහනමක් නැහැ. හැබැයි වෙනම සීමාවක් තියෙනවා. මොකක්ද සීමාව? සතුම් මරමරා ඒ පංචකාම සම්පත් විඳින්න යන්න තහනම්. ඔන්න එක පැත්තක්. පොරකම් කර කර දුරාචාරයේ දෙමින් බොරු කිය කියා තාරක්කු බෙදිය පංච දුස්චරිතේ කරමින් පංචකාම සම්පatti දින්න යාම අන්න තානම් එතනයි වැරද්ද. සීමාව කියන්නේ එතන. එහෙම ගියානම් පංච දුස්චරිත කරමින් පංචකාම සම්පත්තිය විඳින්න ගියා නම් එතන මහා අපරාධයක් තමයි වෙන්නේ. මහා අකුසල කන්දයක් තමයි උපදවගන්නේ. අන්න ඔතනයි මේ ගේපෙන් වතුන්ගේ ඉන්ද්‍රිය සම්පෝධය. සමහරු කියනවා ඉතින් ඔය ආම්දුරුන්ටයි අපිට මොකද කියනවා. එහෙම එකක් නෑ. ඒ ගේපෙන් වතුන්ට දල වශයෙන් පස්කම්බව විලින්න පුළුවන් සෝවාන් වුණත් පුළුවන් හැබැයි සතුන් මරමනා හොරකම් කර කර දුරාචාරය යෙදෙමින් බොරු කියමින් ග්‍රහමෙල පානය කරමින් දුෂ්චරිතකම් කරමින් පස්පව දසාකුදල් කරමින් ඒවට යනවා ඒකයි නීතිය තහනම ඒකයි කොට ඒවට ගියාම අනේකාකාර අකුසල ස්කන්ධයන් පහළ දීපෙන් ඔතෙන්ගේ ඉන්ද්‍රිය සංවරය වශයෙන් ගන්න තියෙන ওই ටික තමයි. ඉතින් මේ සංවර ප්‍රදානය වදාළ විදිහට අස්ස කන නාසය දිව ශරීරයේ හිත මේ දොරටු හයක ගැටෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා මැදුනහම ඒව නිසා කෙලස් ගලා හැලෙන්න ඉඩ නොදී සංවර වෙන එක තමයි සංවර පදානම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා සංවර වෙන එක. සිහිනුවණින් යුතුව සංවර වෙන එක. සංවර ප්‍රධාන. ඊළඟට කතරන්ත වික්කවේ පහන පදාන ප්‍රහාණය කිරීම පිළිබඳව නොපසුබට නනවපෙන වීරිය මොකද්ද මහණේ? ඉද බික්කවේ බික්කු uppannam කාම විතක්කම් නාදි වාසේති පජාති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගම්ම ඒක තේරුම මේ බොහෝ තන්වල දේශනා කළා කියන විතරක තුන. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඔය තුන තමයි. ප්‍රධාන විතරක තුන මේකයි. මේ තර්ක කියන්නේ කල්පනා කරනවා. හිත යොදනවා, හිත යොමු කරනවා ඒවට. ඒකට කියනවා විතර්ක කියලා. කාම විතර්ක. කාමයන්ට හිත නමනම කාමයන්ට හිත යොමු කරනවා කාමයන් ගැන කල්පනා කරන්න හිතන්න පටන් ගන්නවා. එකට කියනවා කාම විතක්. කාම විතක්. උපන්නම් කාම විතක්ක. උපන්නා වූ කාමයන් පිළිබඳව කල්පනාව. පදහති. දුරු කරන ප්‍රහාණය කරන. පදහති. විනෝදේති. දුරු කරන ප්‍රහාණය කරන. ග්‍රන්ථේ කරෝති විගතාන්ත කෙලවරක් කරනවා uppannam kāmavitakkaṁ nāvivāpi pīvatanne na ඒවට හිත යොමු කරන්න පජාති විනෝදේති ග්‍රන්ථේ කරෝති විගතාන්ත කරහන භාවං ගමේ පිනත්තටම නැති කරනවා ඔය විතරක තුන පිළිබඳවයි දේශනා කරන්නේ. අපි දන්නේ නැති වුණත් හිතුවේ නැති වුණත් මේ සාමාන්‍ය ජනයා ඔය කාම විතරක බිහින් ව්‍යාපාද විතරක බිහිංසා විතරක කියන මේ විතරක ගැන කල්පනා කරනවා කාම විතරක තමන් කැමති වන දේවල් පිළිබඳව කැමති වන දේවල් ලබා ගන්න කල්පනා කරනවා හිතනවා විතර්ක කරනවා කාම විතර්ක ඊළඟට ව්‍යාපාද විතර්ක බොහෝ තැන්වල භාවනා තැන් වල වදාළලා තියෙන ව්‍යාපාදයේ කියලා. හිත නරක් වෙන ගතිය. දේශේම තමයි දේශේ මුල් අවස්ථාව ව්‍යාපාදය. අනන්ත කරදර කෙරේ අනන්ත හිත ත්‍රිමේ අනු විනාශ කිරීමේ කල්පනාව කැමැත්ත තමයි ව්‍යාපාද විතක්කය ව්‍යාපාද විතක් විහිංසා විතක්කය අනන්ත සතුන්ට කටකපිටි වලින් දඬු මුගුරු වලින් අරම්මයන් හිරිහැර කිරීමේ කල්පනා එතකොට මුල් කල්පනා මොකද්ද කාමයන් පිළිබඳව පංචකාමයන් සෙවීම ලබා ගැනීම ඒ පිළිබඳව ආශාව චන්දරාගේ කැමැත්ත හොයන්න යාම ඒ පිළිබඳව කල්පනා කාම විතක් ඊළඟට අනුන් විනාශයටපත් කරන්න විනාශේ වේවා කියලා හිතන අනුන්ට අවද පිණිස හිතන ඒ කල්පනා ව්‍යාපාද විතර තුන්වෙනි එක අනුන්ට රතුන්ට පවා ගතගබලියෝකින් හෝ දඩුම ගුරුවරින් ගන්න හිරියර කරන්න තියෙන කල්පනාව තුලට කියන කාම විතරක ව්‍යාපාද විතරක දිහිංසා විතරක කාම විතක්කං නාදුරාති ඇති වුණාම ඉවසන්නේ නැහැ අපේ මේ රටේ හිටිය ඉස්සරහට අතීතයේ ශිෂ්‍යභූති කියලා තරුණ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ බොහෝම සංවරයි, පවත බයයි, කෙලෙසුන්ට බයයි. දවසක් මණික් ස්වාමීන් වහන්සේලා සමග පින්දපාත වැඩියා. වැඩියාම ජානු අරමුණක් දැකලා රාගාදී කෙලස් ඇති වෙන්න පටන් ගත්තා. උන්වහන්සේ කල්පනා කළා මේක වැඩුණොත් මාව කිලින්ම සතර අපායට යනවා. බය ඇති කරගෙන පාත්‍රයේ තිබිච්ච ආහාර ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට පූජා කළා පාත්‍ර තෝරගෙන ගුරු හාමුදුරුවෝ ළඟට ගියා ඒල්ල වටේට වටේට වඳින්න පටන් ගත්තා මොකද ආයස්මත්නේ අද අමුතු විදියකට වඳින්න කියලා ස්වාමීනි මට රෝගයක් හැදුනා. මේ රෝගය හොඳ කරගන්න පුළුවන් වුණත් පමණයි මම නැවත වහන්සේ දකින්නේ. නැත්නම් මගේ අවසානය වෙන්න පුළුවන්. කියලා වැඳලා කියා. මහා සංඝ රක්කිත කියන තෙරුන් වහන්සේ ළඟට උන්වහන්සේ මහා රහතුන් වහන්සේ නමක්. යනකොට උන්වහන්සේ තමන්ගේ කුටිය ගොමනටි ගන්නවා. ඉතින් කිව්වා ආයුෂ්මත්නේ පාත්‍ර සිවුරු කියන්න කියලා. නෑ ස්වාමීනි මට මේ මේ විදිහේ රෝගයක් ඇතිවෙනවා. ඒ රෝගයට පිළියමක් කරගන්න පුළුවන් නම් තමයි මම නවතින්නේ පාත්‍ර සිවුරු කියන්නේ. උනාන්ද රාතුන් වහන්සේ නමක්ම ඔක්කොම දැක්කා. ඔබ නියම ජනතාවේ කියන්නකෝ පාත්‍ර. ඉතින් මේ වැඩ කටයුතු අවසන් වෙලා කතාබස් කරලා සාකච්ඡා කරලා මේ තරුණ ස්වාමීන් වහන්සේට ගැළපෙන කර්මස්ථානය දුන්නා. එහෙනම් මේ කර්මස්ථානය ඉගෙනගෙන ගිහිල්ලා දීයක තැනක වඩන්න කියලා කියමු කලා. <clears throat> සෙන් තිස්සබෝධි තෙරුන් වහන්සේ ඒකත් අරගෙන ගිහිල්ලා කර්මස්ථානයේ ඉගෙනගෙන එක තැනක වාඩි වුණා. මම මේ ඉරියව්ව බිඳින්නේ නැහැ. මගේ හිතේ ඇතිවෙච්ච මේ රාගාදී කෙලස් කන්දරාව නම දෙනු. ඔකයි අනිත්‍යය. අනුස්ථාන කරලා භාවනා කරන්න පටන් උන්වහන්සේ කලින් භාවනා කරලා තියෙන පිඤ්ඤති කෙනෙක්. ඒ නිසා මේ ඉරියව්වේම භාවනා කරලා උන්වහන්සේ සියලු කෙලෙසුන් නසාගෙන උතුම් වූ රාග් භාවයට පත් අනුප්පන්නං කාම විතක්කං නාදිවාදි ඉවසන්නේ නැහැ. පජහති දුරු කරනවා. ප්‍රහාණය කරන විනෝදේති කියන්නේ ප්‍රහාණය කරන පජහති විනෝදේ. ඥාන්ති කරෝති විගතාන්ත කරන කෙලවර කරනවා. අනභාවං ගමේති. අවහමේටපත් ඉතින් ඔන්න ඕක තමයි මේ පානම් ප්‍රදාන කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියන මේවා ඉවසන්න හිතට එන්න දෙන්නේ නැහැ ආපු එක පළවා හරි දුරු කරනවා ප්‍රහාණය කරනවා කෙලවර කරනවා ඒකට වීර්ය ගන්නවා නොපසුබට වීර්ය ගන්න එක තමයි පහාන ප්‍රදාන කාම විතරක ත්‍යාපාද විතරක දිහිංසා විතරක කියන මේවා පිළිබඳව ඉවසන්නේ නැතුව දුරු කරනවා ප්‍රහාණය කරනවා කෙලවර කරනවා නැවත හිතේ උපදින්න දෙන්නේ. අර චිත්ත බුද්ධි චිත්ත භූති ආන්තුවාගේ නපදබට වීර්යයෙන් යුක්තව ඒ කටයුතු කිරීම ගැන තමයි මේ දෙවෙනි ප්‍රධානයෙන් දේශනා කළේ බුදුරජාණන් පතමන්ත වික්කමේ භාවනා පදානං මහණේ භාවනා ප්‍රදානය කියන එක මොකක්ද? ඉද වික්කමේ වික්කෝ සති සම්බොජ්ජං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං ඔස්සග්ග පරිණාමි අන්න තුන්වෙනි තුන්වෙනියකට වදාළේ මේ බොජ්ජංගයන් වඩන එක පිළිබඳව. එකක් ගැන යකින් සති සම්බොජ්ජංගම් භාවේති කියලා. තව එහාට තියෙන ධම්ම විදේ සම්බොජ්ජංගම්, විද්‍ය සම්බොජ්ජංගම්, තීති සම්බොජ්ජංගම්, පස්සද්ධි සම්බොජ්ජංගම් සමාධි සම්බොජ්ජංගම් උපේක්ඛා සම්බොජ්ජංගම් කියලා බොජ්ජංග හත ගැනම ඉදිරියට තියෙනවා. එකක් ගැන තේරුම් ගත්තාම අනෙක් ඒවා තේරුම් ගන්නවා. කති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පොස්සග්ග පරිණාම. ඕම දේශනා කළේ බුදුරජාණන්. මේ බොජ්ජංග කියන ඒවා අමුතුවෙන් නොවැඩුවා. අපි සමාධියක පිහිටලා විදර්ශනා භාවනා කරන මනං ඔය බොජ්ජංග ගැටෙනවා. දැන් අපි භාවනා අරමුණු ගන්න භාවනා කර්මස්ථාන ගන්න සිහිය පවත්නවා. එයා මෙනෙහි කරන එතකොට ධම්ම විචය. ඒවට වීර්ය ගන්නවා. ඊළඟට එහෙම භාවනා කරනකොට හිතේ සතුට ඇති වෙනවා. හිත කායක සංසිඳනවා හිත තැම්පත් වෙනවා. හිත සමබරතාවයට එනවා. ඔය කටයුතු ටික කරනවා. ඔය හත වඩනකොට. කොහොමද සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාම මේ පද පහ තමයි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ විවේක නිස්සිතං විවේකය කියන්නේ මේ වෙන්ගනා කියන තේරුම. වෙන්ගෙනවා. මනරංග වෙන්ගෙන්නේ කෙලසුන්නේ. එක පැත්තකින් එක පැත්තකින් ජන සමාධිය. සම්බෝධනා එකතු වෙලා කතා කර කර අල්ලාප සල්ලාප කිය කියා කාලේ ගත කරන එකට කියනවා ඝන සංගමිකාව කියලා. ඒ ඝන සංගමිකාවේ ඉඳලා කිසි කෙනෙකුට ධර්ම අවබෝධයක් කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ බොහොම නීච කොට තුච්ඡ කොට සලකපු එකක් තමයි ඒ ඝන සංගමිකාව ඒකෙන් වෙන්නලා විවේකස්ථානයකට පැමිණියා. නිකන් ඉන්නවා නෙවෙයි. භාවනා කර්මස්ථානයක් ඉගෙනගෙන ගිහිල්ලා වාඩි වීම සිටීම සක්මන් කිරීම සැතපීම කියන හතර ඉරියව්වම භාවනා කර්මස්ථානයේ වඩමින් ඒකේව හුදකලාව වාසය කරනවා. අන්න ඒකද කියනවා කාය විවේක. කාය විවේකෝත නික්කම්මා විරතාණං පඨමඥානං භාවතෝ භාවයතෝ කියලා කියනවා. නෛෂ්ක්‍රම්‍යයට නමුන සිත්ති අයට ප්‍රථම ධානයේ වඩනකොට එවනම් සමාධිය වඩනකොට ඇති වෙනවා කායි මේ පිරිසෙන් අයින් වෙලා තේරෙගෙම අයින් වෙලා හුදකලා වෙලා භාවනා කරමින් වාසය කරනකොට කායි වේකේ ලැබෙනවා ඒ කාය වේකේදී වන්න සති සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්මයෙන් වඩන භාවනාව. ඊළඟට විවේක සිස්සං විරාග නිසිත. විරාග කියන්නේ නොඇලීම. නොවැළීම ඇසුරු කළා. මොනම අරමුණකවත් මොනම දෙයකවත් හිත ඇලෙන්නේ නැති වෙන්න, එකට බැඳෙන්නේ ගෑවෙන්නේ නැති වෙන්න, හොඳට ආරක්ෂා වෙමින් භාවනා කටයුතු කරන්න. ඒකට කියනවා විරාග නිසිතම්. ඊළඟට නිරෝධ නිසිතම්. නිරෝධය අසුරු කළා වූ නිරෝධය අසුරු කළ විදියට සති සම්බොජ්ජංගය වදිනවා වස්සග්ග පරිණාමි යමනන්ත යොම කරගෙන තමන්ගේ හිතේ කෙලස් අයින් කර කර මේවා පාටනවා විවේක නිශ්චිතයි ඔය කාය වේගය ගැන කලින්ම කිව්වා. ඊළඟට චිත්ත වේග. ප්‍රථම ඥානයෙන් උතර මේ මරණයන් ගුරු කරනවා ප්‍රාණය කරනවා. අන්න චිත්ත විවේකය. දෙවෙනි ඥානයෙන් විතරක විචාර අයින් කරනවා. තුන්වෙනි ධානයෙන් ප්‍රීතිය අයින් කරනවා. හතරවෙනි ධානයෙන් සුඛය අයින් කරනවා. අන්න විවේකය කියන්නේ ඔක තමයි. විවේක නිසිත. ආකාසානං චායතනේ විඥානං චායතනය ආකාසානං චායතනේ වතිමේ රූප සංඥාදී විඥානංචායතන වදීමෙන් ආකාසානංචායතනේ ආකින්චඤ්ඤායතන වදීමෙන් විඥානංචායතනේ නේව සංඥානා සංඥායතන වදීමෙන් සියලු සංඥා ඔක්කොගෙම ගේනවා. ඔකට කියනවා චිත්ත විකල්ප ලෞකික වශයෙන්. ඊළඟට සෝවාන් මාර්ග ඥානයෙන් සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලප්පත පරමාසා ජීවන ඇති කරමින් අනේ වැන්නේ සකරදාගාමි මාර්ගයෙන් රාග මේ රාම රාග ව්‍යාපාද තුනී කරමින් එතනින් වෙනවා අනාගාමී වගේ කාම රාමක දෙකෙන් වෙන්වමින් සම්පූර්ණයෙන්ම වෙන් කරමින් විවේකේ ලබනවා වෙන් වෙනවා. රාත්මාර්ග ඥාණයෙන් කා රූප රාග රූප රාග මානෝද්දත්තම්. ඔයයන් ඔක්කොම වෙනවා. ඕක තමයි චිත්ත විවේකය. චිත්ත විවේකෝච පරිසුද්ධ චිත්තානං පරමෝදානප්පත්තාන. හොඳට හිත කෙලසුන්ගේ පිරිසිදු වුණාට ඉතා පවිත්‍ර වුණාට තමයි මේ චිත්ත විවේකයේ කියන එක ලැබෙන්නේ. ඊළඟට උපදවිවේක. උපදවිවේකෝච නිරෝධෝ නිබ්බාණ. නිර්වාණයට කියන උපදවිවේකය උපදි අතරක් තියෙනවා කන්දු උපදි කිලේසු උපදි අභිසංකාරු උපදි පංචකාම ගුණෝපදි කියලා. කන්තු උපදි. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහ. මේක තමයි සැප දුක් පිළිගන්නේ නිසා වට කියනවා උපදි කියලා. උපදීය තේත්ත සුඛ දුක්ඛන්ති උපදි. සැප දුක් තේතන්නේ මේ වැට. පංච උපාදායක උපතිය. ඊළඟට කිලේශ උපද රාග දේශ ආදී නිසා තමයි මේ සපදුක් හිතන්නේ. අபிසංකාර උපදී කුසල අකුසල කර්මයන් නිසා මේ සපදුක් හිතනවා. පංචකාම ගුණෝපදී පංචකාම යනිකාම මේ සපදුක් ඉතින් ඔන්න අය උපදීන්ගෙන් මිදිච්ච එක තමයි නිරූපදි කියන්නේ ඒක තමයි උපදි විවේකයේ කියන උපදි විවේකෝත නිරෝධෝ නිපාන උපදි විවේකයේ කියන්නේ නිර්වාණය ඔන්න අය විද්‍යාතනේ බොද්ධංග වඩන සති ධම්මවිතේ විරිය පීතිපස්සද්ධ සමාධි උපේක්ෂා කියන මේ බොද්ධංගයන් වඩනෝ ඒ කියපු ආකාරය. ඔක තමයි භාවනා ප්‍රධානය කියලා වදාන්තුවා. භාවනා ප්‍රධානය. තුන්වෙනි එක තමයි අනුලක්ෂණා ප්‍රධාන. මේක සරල වශයෙන් ගන්නකොට තමන්ගේ භාවනාව ආරක්ෂා කර ගැනීම. තමන් ටිකක් කරලා දියුණු කරගත්තා නම් ප්‍රගුණ කරගත්තා නම් පළපුරුද්ද ඇති කරගත්තා නම් අනේ ඇති කරගත්ත භාවනාව පිරිහෙන්න නොදී දැක ගැනීමට කියන අනුලක්ෂණා පදාන කියනවා. දැක ගැනීම ඔය තව තවත් අර්ථ තියෙනවා ඒවට අපි යන්නේ නැහැ. ඔය සූත්‍රයේ තියෙන අර්ථය ඒක තමයි. අනුරක්ෂණ අපදාන. තමන්ගේ භාවනා නිමිති භාවනා කර්මස්ථාන වැඩි දියුණු කරපුවා ප්‍රගුණ කරපුවා පළවරු ධාතිකල ගක්තිය ඔක්කොම හොඳට ආරක්ෂා කරනවා. අනුරක්ෂණය කරනවා කියන්නේ ඔන්න ඔය අර්ථය තමයි. සංවරෝච පහනංච භාවනාංගමක්ඛනා ඒතේ පධානෝ සත්තාරෝ දේසිතා විච්ඡ බන්දුමා යෙහි බික්ඛු ඉදාතාපි කයං දුක්ඛත් පාපිනේ යෙහි බික්ඛු ඉදාතාපි මේ බුද්ධ ශාසනයේ යම් භික්ෂුවක් ආතාපි කියන කෙලෙස් සමන දේරියෙන් යුක්ත. හයං දුක්ඛස්ස පාපුනි. මේ සේරම දුක් කෙලවර කර ගන්නවා නම් කොට යම් භික්ෂුවක් මේ බුද්ධ ශාසනයේ ආතාපේ කියන කෙලස්තවන වීර්යයෙන් යුක්තව කටයුතු කළා මේ සියලු දුක්වල කෙලවරට පැමිණෙනවා. ඒ වගේ හතරක් බුදුහාඳුරෝ දේශනාවක්. දේශිදා දස් දිච්ච බන්ධන බුදුහාඳුරන්ට ආදිත්‍ය බන්ධ කියලා නමක් තියෙනවා. සූර්ය කුල ශාක්‍යවංශය ශාක්‍ය කුලය සූර්ය කුලය කියලා. ඒ සූර්ය කුලයේ අය ඥායන් හිතන නිසා ආදිත්‍ය බන්ධ කියලා බුදුහාමුදුරන් බුදුහාමුදුරු සංවරය ප්‍රාණය භාවනාය අනුරක්ෂණාය කියන හතර දේශනා කළා. යම් භික්ෂුවක් මේ ශාසනයේ කෙලස්තවන බීජයෙන් තෝ කටයුතු කළා දුක් කෙලවර කර ගන්නවා. අන්න ඒකට දේශනා. යේහි භික්ඛු ඉදහාතා පිනේ බුද්ධ ශාසනයේ ආතාපේ කියන කෙලස් සමන වීර්යයෙන් යුක්ත වෙනවා. කෙලස් සමන වීර්යයට කියනවා ආසාපි එයින් අදහස් කරන්නේ සම්මයක් ප්‍රධාන දී නෝපන්න අකුසල් නූපදීමට ගන්නා වීරිය උපන්න අකුසල් වැඩි දුර උපන් අකුසල් ප්‍රහාණය කිරීමට ගන්න වීරිය වට නූපන්නක් සල් නූපදීමට ගන්න වේවි උපන්නක් සල් නැති කිරීමට ගන්න වේවි නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න වේවි උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට ගන්න වේවි ඔය හතරට කියනවා සතර සම්මයක් ප්‍රධාන මෙන්න මේ සතර සම්මයන් ප්‍රධාන තමයි ඒකෙන් යුක්ත වීම තමයි ආතාපී කියලා කියන්නේ කෙලස් කවන වීර්යය. යම් භික්ෂුවක් මේ බුද්ධ ශාසනයේ කෙලස් කවන වීර්යයෙන් යුක්තව දුක්ඛ ලවර කිරීමට පැමිණෙනවා. ආදිත්‍ය බන්දු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කටයුත්ත කෙරෙනවා. සංවරය ප්‍රහාණය භාවනාය අනුරක්ෂණාය කියලා මේ ප්‍රධාන දේදී හතරක් දේශනා කළා. ගාථාවෙන් කියවන්නේ ඒක තමයි. ඉතින් දැන් ඉතින් අපි අද ටිකක් අපහසුයි බණ කියන්න තරමට මේ සාගත කිට්ටුම කාලයක් දේශනාව කරන්නට යෙදුණා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ එන ඒ සම්මර ප්‍රධාන සූත්‍රයේ කාරණා හතරක් තමයි වෙලාව හැටියට විස්තර සමදනාම ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් භවමස්රෝණේ කලා ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිදු කළා උදාර කුසල බලයෙන් ඔබ හැමදෙනාටම උතුම් අමාමානයන් දකින්නට හේතු ආසනා වේවා